සුවපත් ඔබ හැම දිනාටම. සදහවත්නේ netu විහිදා දකින ලෝකයට වඩා නැති නිතරව ජීවිතය ලෝකය දකින්නට තථාගත ශ්‍රී සද්ධර්මයෙන් ඔබට මඟ කියා දෙන බෞද්ධ රූපවාහිනී නාලිකාවේ පින්වත් හෝරාවක් මෙලෙසින් ආරම්භ කරන්නට සූදානම් වන මොහොත. අද මේ දේශනාව පැවැත්වීමට සිදු කළා වූ ආරාධනාව පිළිගෙන ධම්සභා මණ්ඩපයේට වැඩමුකට වැඩහිඳින ගෞරවනීය ස්වාමින් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රමාධිපති ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ ගරු ලේකකාධිකාරී ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද පූජනීය කහගුල්ලේ සෝමවංශ ගෞරවනීය නාහිමිපාණන් වහන්සේ අපි හැමදෙනාම සාදුනාද පවතමින් নমස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. අද මේ දේශනාවේ දායකත්වය ගැන කටයුතු කරන්නේ අප්‍රේල් මාස 18 වන දිනට යෙදුන 180 වන ජන්මදිනය නිමිත්තෙන් පිටකෝට්ටේ එපිටමුල්ල පාරේ පදිංචි ධර්මාද අල්විස් මහත්මිය ප්‍රධාන නිමල්ද අල්විස් මහත්මයා ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස. ඒ අයගේ ආරාධනාවෙන් මේ ධර්ම දේශනාව ශ්‍රවණයට මේ අවස්ථාවට සහභාගීව සිටින මට මගේ ජීවිතයේ පාසල් අවදියේ බුද්ධ ධර්මයේ વિષය කියා දුන් පතිරගේ ගුරුමෑණියන් මේ මොහොතේ මා ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා. කවුරුත් මේ භවනා වාක්‍ය කියවන්න මාගේ මේ ශරීරය දිරදිරා යන්නේය මරණයට යන්නේය වේදනා හටගන්නේය රෝග පීඩාවන් වැළඳෙන්නේය එම නිසා මේ ශරීරය මම නොවේ මගේද නොවේ මගේ ආත්මයද නොවේ මේ ශරීරය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මේ ශරීරය යනු පංච උපාදානස්කන්ධයයි රූප උපාදානස්කන්ධය මම නොවේ මගේද නොවේ මගේ ආත්මයද නොවේ එම නිසා රූප උපාදානස්කන්ධය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි වේදනා උපාදානස්කන්ධය මම නොවේ මගේද නොවේ මගේ ආත්මයද නොවේ එම නිසා වේදනා උපාදානස්කන්ධය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි සංඥා උපාදානස්කන්ධය මම නොවේ මගේද නොවේ මගේ ආත්මයද නොවේ එම නිසා සංඥා උපාදානස්කන්ධය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි සංඛාර උපාදානස්කන්ධය මම නොවේ මගේද නොවේ මගේ ආත්මයද නොවේ එම නිසා සංඥා උපාදානස්කන්ධය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි විඥාන උපාදානස්කන්ධය මම නොවේ මගේද නොවේ මගේ ආත්මයද නොවේ එම නිසා විඥාන උපාදානස්කන්ධය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මේ පංච උපාදානස්කන්ධය හෙවත් මේ ශරීරය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා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 ආවුසෝ සත්තා ඥාති සම්පදා හේතුවා භෝග සම්පදා හේතුවා ආරෝග්‍ය සම්පදා හේතුවා කායස්ස බේදා පරම්මදනා සුගතින් සංඝං ලෝකං උපපඤ්ජති සීල සම්පදා හේතුවා උසෝ සත්ත සත්තා දිට්ඨි සම්පදා හේතුවා කායස්ස වේදා පරම්මරණ සුගතින් සග්ගං ලෝකං උපපජ්ජති සදාවත් වාසනාවන්ත පින්වත්නි අපේ බුදුදහමේ සඳහන් වන වැදගත් සූත්‍ර පාඨයක් මේ ඉදිරිපත් කළේ මේ ධර්මදේශනය සඳහා. අද මේ ලෝකයා හමුවට විසුරුවා හරින ධර්මදේශනාවෙහි දායකත්වය උසුලන්නේ අප්‍රේල් මාසයේ 18 වන දිනට අවුරුදු 80ක් සම්පූර්ණ වන 80 වෙනි ජන්මදිනය නිමිති කරගෙන පිටකොට්ටේ පිටමුල්ල පාර පදිංචි පදිංචි ධර්මාද අල්විස් මහත්මිය. තින් තමන් සතුටු වෙන්න ඕන අවුරුදු 80ක් පසු කිරීම සම්බන්ධයෙන්. ඒ වගේම නිමල්ද අල්විස් මහත්මයා ඇතුළු පවුලේ හැමදෙනාම සහ සම්බන්ධ වෙනා දායකත්වය දරනවා. අවුරුදු 80ක් ජීවත් වීම නිදුක් නිරෝගී සුව දිගාසිරි ලැබීමට හේතුවක් තිබෙනවා. හේතුව තමයි සත්ව ඝාතනයෙන් වැළකීම සත්ව හිංසාවෙන් වැළකීම සත්ව ඝාතනය සත්ව හිංසාව අඩු වයසින් මරණයටපත් වීම නොයෙක් රෝගාබාධ වලටපත් වීම වැළඳීම හේතුවක් අවිහිංසාවාදයයි සත්ව ඝාතනයෙන් වැළකීමයි විශාල පින්කම් දෙකක්. ඒකෙන් තමයි ওই නිරෝගී සම්පත්තිය, දීර්ඝායු සම්පත්තිය හම්බ වෙන්නේ. තෙමෑනියන් සංසාරේ සත්ව ඝාතන ආදී කරලා නැහැ. සත්ව හිංසාව කරලා නැ නිසා අවුරුදු 80 කනුව දක්වා නිරෝගීව ජීවත් වීම ලැබීම ගැන හිතලා සතුටු වෙන්න ඕන. හැමෝටම 80 90 දක්වා එන්න අමාරුයි. ආවත් හැල හැප්පිලි වැඩි වේදනා රෝග නොයේ කරදර පීඩා. ඉතින් මේ ජීවිතේත් පන්සිල් රැකගෙන පෝය අටසිල් රැකගෙන උදේ හවස බුදුන් වැඳගෙන දාන ආදී පින්දහම් කරගෙන බණහමින් භාවනා කරමින් කටයුතු කරන නිසා මෙතන් පටන් නිවන් දකිනා ජාති දක්වාම කවර තැනක උපන්නත් ආයු වර්ණ සැප බල ප්‍රඥා නිරෝගීකම සුගති සම්පත් පරිවාර සම්පත් භෝග සම්පත් කියන මේ සියලුම සම්පත් ලබන්න පුළුවන් විශේෂයෙන් අපි සුගතියකින් ඕන අපාවල දුක් විඳලා මේ සසරෙන් නිදහස් වෙන එක ලෙහෙසි නෑ මනලෝව හරි දෙවලෝව හරි වාසය කරලා නැවත නැවතත් පින්දහම් කරලා ඕන මේ සසරෙන් එතර වෙන්න මේ සංසාර ගමන සැපයි කියලා හිතන්නේ ගුණ නොවන මදි අය. සංසාර ගමන දුකක් බව වැටහෙනවා ගුණ නොවන හොඳට තිබෙන අය. මේ ලෝකී අතිවිශාල මිනිස්සු ප්‍රමාණයක් නොයේ ප්‍රශ්න නිසා දුක් විඳිනවා. ඒව හොඳට කල්පනා කරලා අපි ඒ දුකට හොනවනේ පින නිසා කියලා හිතට ගන්න ඕන. සතර අපායේ සීමාවක් නැතුව මේ සත්ව දුක් වේදෙනවා. ඒ විඳින දුක සීමාවක් නැහැ. ඒ අපට හිමි වුණේ නැත්තේ අපි ඒ தත්ත්වයට වැටෙන්න පව් කරලා නැහැ. පින් කළා ඒ නිසා manuss ලෝකේ උපන්න. manuss ලෝකෙත් ඉන්න අහේතුක, ද්වේහේතුක මිනිස්සු. හොඳටම පින මදි. ඒ අතිරුණොත් අපි වෙන් වෙලා හොඳ මිනිස්සෙක් ත්‍රිහේතුක ආත්ම භාවයක් ලැබුවා. එයත් අපේ වාසනාව. මේවා ගැන හිතලා කල්පනා කරලා මරණය දක්වාම නොයලි නොගැටින්න පුළුවන් නම් බොහෝම හොඳයි. එතකොට තණ්හාව, තරහව, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, මද, මාන, මෝහය මොකුත්ම නැහැ. හොඳ නුවණින් කාලය ගත කරන්න පුළුවන්. ඒකට තමයි බෞද්ධ ජනතාව බණහන්නේ භාවනා කරන්නේ. බණ ඇසීමයි භාවනා කිරීමයි කරුණු දෙකට සිත යොමු කළොත් බොහොම වැදගත්. දැන් ඔය කියලා දුන්න භාවනා වගන්තිය බොහොම බලවත්. මේ ශරීරය ගැනයි කිව්වේ. කා ගැනවත් නෙමෙයි තමන් ගැන. මේ ශරීරයට බුදුරජාණන් වහන්සේ නමක් දෙන පංච උපාදානස්කන්ධය කියලා. අවේචී පටන් භවාග්‍රේ දක්වා ඉන්න හැමෝටම ස්කන්ධ තිබෙනවා. ගොඩවල් තිබෙන අපිට පහයි. ඒ නිසා අපිට කියනවා පංචස්කන්ධ, පංච උපාදානස්කන්ධ කියලා. අරූපාවචර බඹතලේ හතරයි තියෙන රූපය නැහැ. ඒගොල්ලන්ට කියනවා චතුබෝකාර කියන ගොඩවල් හතරයි සතර ස්කන්ධේ. තව බඹලොක් තියෙන ඒගොල්ලෝ හිතට කැමති නැහැ. හිත එපා කියලා භාවනා කළ ඒගොල්ලෝ අසඤ්ඤතලයේ උපන්නා. අසඤ්ඤතලයේ උපන්නා රූපයේ විතරයි හිත නැහැ. හිත නිරුද්ධ වුණා. එච්චරයි. අනිත් හැමෝටම රූප වේදනා සංඥා සංකාර විඥාන පහම තියෙනවා. මැස්සෙක් ගත්තත් මදුරුවෙක් ගත්තත් පණුවෙක් ගත්තත් ඒ අයටත් පංචස්කන්ධය තියෙනවා. මනුස්සෝ ගැන කවර කතාද? එතකොට මේ පංචස්කන්ධයේ වචනේ ගැඹුරු නම් මේ ශරීරය කියලා ඇමතුවට කමක් නැහැ. මේ ශරීරය දිර දිරා යනවා. ලෙඩ රෝග බහුල වෙනවා. දැන් හොඳටම වයසට ගියා ඇඳ මත වැතිරිලා මාස ගණන් අවුරුදු ගණන් කෑ ගහනවා දුක් විඳිනවා නැගිට ගන්න බෑ යන්න දෙන්න බෑ මැරෙන්නෙත් නෑ. ඒ දුක දෙනවා කර්ම විපාකේ අනුව. අන්න ඒවත් අපේ හිතට ගන්න ඕන. සත්ව හිංසාව නිසා තමයි ඒගොල්ලෝ දුක් විඳින්නේ. සත්ව හිංසාව නිසා දුක් විඳිනවා. අපි එයින් අත මිදුණා. එහෙමත් හිතන්න ඕන. මේ වෙනකන් අපිට දරුණු වේදනා ඇඳ උඩ වැතිරෙලා දුක් විඳින්න තරම් තත්වයක් නැහැ. එහෙමනම් අපි මේ සත්ව හිංසාවෙන් සතුන්ට ගල් මුල් වලින් ගහලා අතපය කඩලා එක්තැන් කරලා නැහැ. ඒ නිසා අපි ඇතනොත් හිතලා සතුටටපත් වෙන්න ඕන ජීවිතේ හොඳයි කියලා. නමුත් ජීවිතේ දුකක් බව වටහා ගන්න තමයි මේ ශරීරය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා මෙනෙහි කරන්න කිව්වා. හොඳ වචන තුනකුත් බුදුරජාණන් වහන්සේ ගෙනහර දැක්කුවා. මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නෙගටිව වටහා ගන්න අමාරුයි, ගැඹුරුයි. ඒ තමන්ගේ ශරීරය මම නොවේ කියන தත්වෙට හිත ගේන්න වෙනවා. මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියන. මොකද මගේ නම් තියාගන්න පුළුවන්කම තියෙනවා. මගේ නම් මැරෙන්න බෑ. මගේ නම් වයසට යන්න බෑ. එහෙම බෑ. මමත්වය ආත්මවාදී බුදුදහමේ ප්‍රතික්ෂේප කරනවා. ඔය බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ලිච්ඡවි රජදරුවන්ට අවවාද අනුශාසනා කරපු ගුරුවරයෙක් ඉඳලා තියෙනවා සච්චක කියලා. ඒගොල්ලෝ දැනුගත් කමින් බොහෝම ඉහළයි කියලා තමයි පිළිගන්නේ. මෙතුමා දවසක් කියනවා බවත් ගෞතමයන් වහන්සේ බණ කියනවා වැරදි. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන මේ අපි අසට ඉන්නේ කියලා ඔහම දෝෂාරෝපණය කරමින් දවල් මෙතුමයි ගෝලබාල පිරිසකුයි ආවා බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න. බුදුරජාණන් වහන්සේගේ නුවණට පෙනුන අද මේගොල්ලෝ එන බව. උන්වහන්සේ ගහක් මොළ විවේක සුවයෙන් එන මේගොල්ලොත් එතනට ගියා. ගිහිලා වැන්දේ නෑ පැත්තකින් හිටගෙනම හිටියා අනිත් කුමාරවරු වන්දනා කළ වාඩි වුණා. සාගච්ඡා කරමින් යනකොට එකපාර මහණෝ ඔබ වහන්සේ මේ බණ කියනවා වැරදිනේ. කොතනද වැරදි කියලා ඇහුවා. ඇයි බවත් ගෞතමයන් වහන්සේ වහන්සේ කියනවානේ මේ අනිත්‍යයි දුක්ඛයි අනාත්ම මේ අපි අසටින් බුදුරජාණන් වහන්සේ අහනවා සත්‍යකය උඹට පුළුවන්ද වයසට යන්නේ නැතුව? ඔන්න අහපු ප්‍රශ්නේ. සත්‍යකය උඹට පුළුවන්ද වයසට යන්නේ නැතුව? ප්‍රශ්නයක් නැවතුණා, කතාවක් නැවතුණා. ඇස් දෙකත් වහගෙන ඉන්නවා. එයාට තේරුණා වයසට යනවා කෙස් පැයෙනවා ඇඟරැලි වැටෙනවා දත් ටික වැටෙනවා කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා යට තේරුණා. තුන් ගමනක් ඇහුවා කතා කරන්නේ නැහැ දැන්. ඊට පස්සේ සක්දේව රජතුමා මහා යක්ෂයෙකුගේ වේශයක් මවාගෙන කඩුවක් අතින් අරගෙන ආවා. බුදුරජාණන් වහන්සේ වෙහෙසන් දෙපා වහාම උත්තර දීපන් නැත්තම් මරණයි කිව්වා. ඒ වෙලාව ඇස් දෙක අරලා අනුස්භවත් ගෞතමයනි නැවත ප්‍රශ්නය ඇහුවොත් සත්‍යකය උඹට පුළුවන් ද වයසට යන්න නැතු වෙන බෑ කිව්වා. දැන් ඔබ කිව්වනේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වැරදි කියලා. වයසට යනවා කියන කෙස් පැයෙනවා කියන දත් වැටෙනවා කියන මැරෙනවායි කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම. දැන් ඔබට නැගිට ගන්න බෑ එකපාර. යන්නෙන්න බෑ වේගෙන්. ඔය ටිකර තමයි සත්‍යකය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ එයා වැටුණා. එතකොට ගෝලමාලව කියන බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේට දාඩිය ගලන්ඩ කතා කරනයි කියලා මේ අපේ ගුරුන් වහන්සේ ආවේ. කොහොමද කියනා නම් මා මේ මේ මද්ද්‍රව්‍යයේ පෙරණ ගොට්ට වතුරට දාලා හොදනෝ දෙපැත්ත ගා ගන්න. ඒ වගේ ඔබ වහන්සේ දෙපැත්තට අදිනවයි කියලා මේ ආවේ. දාඩිය ගලන්න කතා කරනවයි කිව්වා. දැන් ස්වාමීනි ගමේ දරුවන් අල්ලගත්තා කකුළුවේ මේ කකුළුවාගේ අඳු ටික කඩලා දැම්මහම මේ සතාට එහෙට මෙහෙට යන්න බෑ අන්න ඒ වගේ කිව්ව මේ සත්‍යක දැන් කේන්ති ගියා උඹලා කටවහගෙන එළ මමත් බවත් ගෞතමයොත් අතර විතරයි කතාව කිව්වා. බුදුරජාණන් වහන්සේ අහන සත්‍යකය මගේ ශරීරයෙන් දාඩිය ගලන්න කතායි කතා කරනකෝ මගේ නෑනේ දාඩිය. ඔබගෙන දැන් ඔළුවෙන් පටන් ගත්ත දාඩිය ඇඟ හරහා ගලාගෙන ඇඳුනුත් තෙමාගෙන පත්කඩෙත් තෙමිලයි කිව්වා. ඔන්න පේනවා නේද බුදුරජාණන් වහන්සේත් එක්ක වාද විවාදයට ආවාම සිදුවන දේ. සාමාන්‍ය මනසට අනිත්‍ය දුක්ඛ අනාත්ම වටහා ගන්න බෑ. හොඳ නුවණක් ඕන, ගැඹුරු නුවණක් ඕන. එක වරක් මෙනෙහි කරත් ඇති කියලා බුදුදහම කියන්නේ. මේ ශරීරය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා එක වරක් මෙනෙහි කළත් ප්‍රමාණවත් කියලා. ඒ වුණාට එකවරෙන් නවත්තන්න හොඳ නෑ. මරණය දක්වාම හිතින් මෙනෙහි කරගෙන යන්න ඕන සංසාර ගමන කෙටිවීමයි මහරහත් භාවයට පත්වීමයි ඊතා නොබෝදා සිදුවෙන බව තමයි මේ තථාගත ධර්මයේ අපිට උගන්වන්නේ. ඒකත් මතක තියාගෙන අපි අපේ දේශනාවට බහිමු. දේශනාවෙන් උගන්වනවා සම්පදා පහක් සරියොත් මහරහතන් වහන්සේ මේක උගන්වන්නේ. බුදුරජාණන් වහන්සේම දේශනා කරපු සූත්‍රයක් නැවත සරියොත් මහරහතන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට පැහැදිලි කරනවා. පංචාවසෝ සම්පදා එවත්නි සම්පදා සම්පත් හතරක් පහක් තිබෙනවාය. ඒ සම්පත් පහ උන්වහන්සේ පැහැදිලි කරනවා ඥාති සම්පදා, භෝග සම්පදා, ආරෝග්‍ය සම්පදා, සීල සම්පදා, ditthi සම්පදා කියලා. එතකොට මේ සම්පදා හතර සම්පදා පහ අපි ළඟත් තිබෙනවා. ඥාති සම්පදා කියන්නේ අපේ ඥාතීන් ඉස්සෙල්ලා මව්පියෝ දෙදෙනා සහෝදර සහෝදරයා තමන්ගේ දුවා දරුවන් මව්පස පියපස ඥාතීන් සියලු දෙනාම තන්නේ ඥාති සම්පත් හැටියටයි. ඒතර මේ ඥාති සම්පත්තිය හැමෝටම තියෙන පින වැඩි නම් ඥාති සම්පත්තිය බොහෝම විශාලයි. ඔය අතර තියෙන භෝග සම්පත්තිය කියලා එක. මිල මුදල්, ඉඩකඩම්, යාන වාහන, ගේ දොර ආදී සියලුම සම්පත් ඔක්කොම වැටෙන්නේ භෝග සම්පත්තියට. ඒක හම්බෙන්නේ පිනට. ඥාති සම්පත්තිය ලැබෙන්නේ පිනට. සමහර විට කිසිම ඥාතිවරයෙක් සම්බන්ධ නැහැ පව නිසා. කිසිම ධනයක් නැහැ පවන යාචක කෙනෙකුට අතපාල ජීවත් වන්නේ. පින නැහැ කෙනෙකුට යමක් දීලා නැහැ. භෝග සම්පත් ලැබෙන්නෙම කෙනෙකුට යමක් දුන්න අයට පමණයි. හැබැයි හිත හොඳින් දෙන්න ඕන. තණ්හාව තරහව නැතුව ඊට අපිරිසුදු නැතුව පිරිසුදු හිතකින් එක බත්හන්දක් කෙනෙකුට දුන්නත් විශාල පිනක්. හිත නරකින් මහා දන්සලක් දෙනවට වඩා හිත හොඳින් බත්හන්දක් කෙනෙකුට දුන්නොත් පින වැඩි. ඒ බුද්ධ ශාසනයක කරන දානමේ පින්කමද සම කරන්න බෑ. අපේ බුදුරජාණන් වහන්සේගේ බෝධි සම්භාර පුරණ කාලේ දඹදිව රාජ්‍ය අල්ලගෙන 10ට බෙදුවා. ඉතින් ඒගොල්ලෝ 10 දෙනා පාලනය කළා. සොහොයුරි අමතකුණා. එක සොහොයුරෙක් තමන්ගේ රාජ්‍ය තමන්ගේ සොහොයුරියට වැඩිමල් ලක්කට දීලා මෙයා වෙළඳාම කරගෙන යනවා අය මගින් අයබදු ගන්න එපයි කිව්වා. මෙයා හොඳට වෙළඳාම කරගෙන යනවා දන්සල් දෙනවා. විශාල දන්සල්. මෙහෙම දන්සල් දීලා එතුමා මරණයෙන් පස්සේ දෙව්ලෝ උපන්නා. ඒ දෙව්ලෝ උපන්නේ අංකුර දෙවි පුත්‍රයා නමින්. ඒතොර බුදුරජාණන් වහන්සේගේ මල්ලි කෙනෙක් තාමත් දෙව්ලොව ඉන්නවා. ඉතින් මේ අංකුර දෙවි පුත්‍රයා බුදුරජාණන් වහන්සේ දෙව්ලොවට වැඩම කරපු දවසක මෙහෙම කියනවා. ස්වාමීනි ඔබ වහන්සේ ළඟ ඉන්න ওই දිව්‍ය පුත්‍රයා මේ නොබෝදා මනුස්ස ලෝකේ හිටපු යාචක මිනිස්සේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේගේ පාත්‍රයට දානි ටිකක් බෙදුවා. තමන්ගේ සිංගන භාජනයේට ලැබෙන බත් ටික අර වඩින ස්වාමීන් වහන්සේට බෙදන්න කියලා කිව්ව. ඒතර තමාට ලැබෙන දේ ඒක. අන්නේ පිනෙන් තමයි මේ දෙව්ලොවට ඇවිල්ලා මහා දෙව් රජ කෙනෙක් වෙලා ඉන්නේ. තමාගේ සිඟන භාජනයට ලැබෙන්න ගිය බත් ටික ස්වාමින් වහන්සේ නමකගේ පාත්‍රයට බෙදෙව්වා. අන්න පින්කම. ස්වාමීන් එපමණ කුඩා පිනකින් තමයි ඔය මහා දිව්‍ය රාජෙක් වෙලා ඉන්නේ. ඔබ වහන්සේගේ ශාසනයේ සුළු දෙයක් හෝ පූජා කළොත් ඒක මහා ආනිසංස ලැබෙනවා. මම දීර්ඝ කාලයක් බොදු සසුනක් නැති කාලේ දීපු දාන දන්සල් වලින් ඒ තරම් අනුසස් ලැබිලා නැහැ. හේතුව සිල්වත් ගුණවත් උතුමෝ ලෝකේ නැහැ. කෑකෝ ගාමින් විලාප දෙමින් තමයි මේගොල්ලෝ ඇවිල්ලා ආහාර පාන අනුභව කළේ රැගෙන ගියේ. තෙරුවන් ලෝකේ නැහැ. පන්සිල් අටසිල් රකින කෙනෙක් ලෝකේ නැහැ නිසා ඒ දාණය මහත්ඵල වුණේ නැහැ කියලා අංකුර කියන දෙවි පුත්‍රයාම පැහැදිලි කළා. ඒ අනුව අපි බලන්න කොයි තරම් මේ බුදු සසුනේ පින් කරනාද තමාගේ හිත හොඳ නම් අනාදිමත් කාලයක් මේ භෝග සම්පත්තිය ලැබෙනවා. නිවන් දකිනා ජාති දක්වාම දුකක් කරදර පීඩාවක් නැතුව සියලුම සැප සම්පත් ලබන්න හේතු භූත වන පින් අපි කරන්න. ඒ හැම දෙයකටම වඩා වටිනවා නිවන් සම්පත් ලැබීම. භෝග සම්පත් අතර ඉහළම භෝග සම්පත්තිය නිවන් සෝයයි. ඒ නිවන් සෝය ලබන්නටත් මේ පින හේතු වාසනා වෙන එකත් වැදගත් කාරණේ. ඊළඟ සම්පත්තිය ආරෝග්‍ය සම්පත්තිය, නිරෝගී සම්පත්තිය නිරෝගී සම්පත් ලැබීමට සත්ව හිංසාවෙන් වළකින්න ඕන. සත්ව ඝාතනයෙන් වළකින්න ඕන. වැඩිහිටියන්ට දෙමව්පියන්ට සලකන්න ඕන. ගෙලනොන්ට උපස්ථාන කරන්න ඕන. බෙහෙත් තේත් ඖෂධ සපයා දෙන්න ඕන. අන්නේ පින්කමෙන් තමයි අපිට ආරෝග්‍ය සම්පත්තිය ලැබෙන්නේ. ආරෝග්‍ය සම්පත්තිය ලැබෙනවා. මෛත්‍රී භාවනාවෙනොත් නිරෝගී සම්පත්ති ලැබෙන එක ඉතින් අර අවිහිංසාවාදයට සම්බන්ධයි. සත්ව හිංසාවෙන් වැළකීමට සම්බන්ධයි. කෙසේ හෝ වේවා ආරෝග්‍ය සම්පත්තිය ලබන්න ওই පින්කම් ටික තියෙන්න ඕන. සමහරක් බලන්න ළමා කාලයේ පටන්ම දුක් වෙදෙනවා. පිළිකා රෝග, වකුගඩු රෝග, දැවැන්ත රෝග. ඒක ඉතින් තමන්ගේම අවාසනාවයි. පිනමදි, පව් වැඩි, නිරෝගී සම්පත්තියට හේතු වන පින් කරගෙන නැහැ. මේ බුද්ධ ශාසනයේ කවුරුත් ඥාති සම්පත්තිය ලබා දෙන, භෝග සම්පත් ලබා දෙන, ආරෝග්‍ය සම්පත් ලබා දෙන පින්කම් කරගෙන තියෙනවා. තවත් ඒක වැඩි කරගන්න ඕන. මරණයෙන් පස්සේ අපි කොහේ යයිද කියලා හිතන්න බෑ. ඒ නිසා මේ බුදුසසුන පවතින කාලේ ඔය කියන පින්කම් ටික හොඳට කරගන්න. ඊළඟට බලවත්ම පින්කම සීල සම්පත්තිය පන්සිල් රැකීම පෝයට අටසිල් ගැනීම. ඉතින් පෝය වෙනකන් ඉන්න ඕනත් නැහැ. නිදහසේ ගෙවල් දොරවල් වල ඉන්න අයට අටසිල් සමාදන් වෙලා ඉන්න පුළුවන්. බොහෝ දෙනෙක් එහෙම ඉන්නවා. කාටවත් කියන්න ඕන නැහැ නිස්සබ්දව අටසිල් සමාදන් වෙලා දවල් 12න් ඉස්සල්ලා ආහාර පාන ගැනීම 12න් පස්සේ විකාල කාලේ ඒ කාලේ මොකුත් නොගෙන වාසය කරනවා. ඒතර මේ සීලය කය වචන දෙකේ සංවරකමයි. කයෙන් සිදුවන පව මොකුත් නැහැ. වචනෙන් සිදුවන පව මොකුත් නැහැ. ඒකට සීලය කියලා කියනවා. සතුන් මැරීම, හොරකම්, කාම මිත්‍යාචාරය යන තුනට කියනවා. කයෙන් අසංවර වීම, එයින් වැළකීමද කියනවා කාය සංවරය කියලා. වචී සංවරය කියන කතා නොකර ඉඳීමයි. කතා නොකරන තරමටම හොඳයි. මොකද අපේ කට හොඳ නැහැ. බොරු කීම, කේලාම් කීම, නපුරු වචන කීම සහ හිස් වචන කීම කරුණු හතරයි. ඔය හතරෙන් වෙන් වෙන්න පුළුවන් නිදහස් වෙන්නකොට දැන් ගෙදරක තනියම කවුරු හරි ඉන්නවනම් වචනේ බොහොම හොඳයි. ඇයි කතා කරන්න කවුරුත් නැහැ. වචනේ පිට වෙන්නෙත් නැහැ. ඒ නිසා වචනේ බොහොම හොඳයි. වචනේ පිරිසුදුයි. ඔන්න ඔය දෙකට කියනවා සීලය කියලා. සීලය. අර නිදහසේ Taman gedara තනියම ඉන්නකොට කයත් හොඳයි වචනයත් හොඳයි. අන්න සීලේ බලවත්. ඊළඟ අමාරුම කාරණේ තමයි මනස සංවර කර ගැනීම. හිත සංවර කර ගැනීම බොහොම අමාරු කරුණක්. එතකොට මනස සංවර කරගන්න තමයි හැමෝම දැන් මහන්සි ගන්න ඕන. ඒකට තමයි උන්නුයි භාවනාව ඕන කරන්නේ. මනසම සංවර කරගන්න. අන්න ඒකට මෙතන හොඳ නිදර්ශනයක් තියෙනවා. ඊළඟ එකත් බලමු දිට්ඨි සම්පදා. ඒ කියන්නේ සම්මා දිට්ඨියෙන් කටයුතු කිරීම, නොවනින් වැඩ කිරීම. අන්‍යාගම් පිළිගන්නේ නැතුව අන්‍යාගම් අන්ට ගෞරවය දක්වන්නේ නැතුව තෙරුවන් සරණ ගිහිලා පන්සිල් අටසිල් රැකගෙන නුවණ මෙහෙවමින් නිවන් සුව පතා කටයුතු කරනවා නම් ditthi සම්පදා කියනවා. ඊට පස්සේ උගන්වනවා නාවුසෝ එවත්නි මෙන්න මේකෙන් සුගතියට යන්න බෑ. භෝග සම්පදා හේතුවා ඥාති සම්පදා හේතුවා ආරෝග්‍ය සම්පදා හේතුවා සත්තා කායස්ස වේදා පරම්මරණ සුගතින් සංගම් ලෝකං උපපජ්ජත වැත්නේ කිසිම කෙනෙකුට ඥාති සම්පත් නිසා භෝග සම්පත් නිසා ආරෝග්‍ය සම්පන්න නිසා මරණයෙන් පස්සේ දෙව්ලොවට යන්න බෑ කිව්වා. හොඳ කතාවක්. දැන් ඥාතියින් මරණදී වුණොත් අපිට යන්න වෙන්නේ പ്രേත ලෝකේ. මරණදී තමන්ගේ ධන දාන කෙතවතු යාන වාහන ගේ දොර මතක් වුණොත් වැඩේ වැරදුනා. പ്രേත ලෝකේටම. මරණීදෝ මම තමයි නිරෝගී වෙන කිසිම කෙනෙක් නිරෝගී නෑ කියලා වැරදිලාවත් හිතනොත් ත්‍රේත ලෝකේ. ආ එකත් වැරදුනා. සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරන ඇවත්නි ඥාති සම්පත්තිය නිසාවත් භෝග සම්පත්තිය නිසාවත් ආරෝග්‍ය සම්පත්තිය නිසාවත් සත්වයෝ සුගතියකට යන්නේ නැහැ. දුර්ගතියට යන්නේ. ශීල සම්පදා හේතුවා ditthi සම්පදා හේතුවා සත්තා කායස්ස වේදා පරම්මරණා සුගතින් සග්ගං ලෝකං උපපජ්ජති එවත්නි සීල සම්පatti පන්සිල් අටසිල් නිසා එවත්නි සම්මාදිට්ඨිය නිසා සත්වයෝ මරණින් පස්සේ දෙව්ලොවට යනවන්නේ කහරි සීලය හොඳට පන්සිල් අටසිල් රකින්නවා නම් සම්මාදිට්ඨිය හැම දෙයක්ම නොවන මේවා කටයුතු කරනවා නම් නුවණින්ම කටයුතු සිද්ධ කරනවා නම් ඒගොල්ලෝ මරණයෙන් පස්සේ යන්නේ දෙව්ලොවට ඕනම සම්පතක් ලැබෙනවා. ආය අසවල්දී අඩුයි කියන්න බෑ. සියලුම සප සම්පත් ලැබෙනවාය මේ සම්පත් දෙක දිනු කොළොත්. සම්මා දිට්ඨි කියන වචනේ තේරුම් පහක් තියෙනවා. පළවෙනි එක අපි ගමු චතුරාර්ය සත්‍ය නොදැනීම මිච්ඡාදිට්ඨි නම් වේ. චතුරාර්ය සත්‍ය දැනීම සම්මාදිට්ඨි නම් මේ දුකක්ය මේ තණ්හාවේ මේ Nirodhaය නිර්වාණය මේ නිවනට යන මඟ කියලා හිතවනම් ඒකද කියනවා සම්මාදිට්ඨි කියලා. මේ ශරීරය දැන් කියවන අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි ඒකමනේ කරන්නේ සම්මාදිට්ඨියත් ඕ පමණ අනිත් අනිත්‍යයට බෑ. ඊළඟට බුදුගුණ මෛත්‍රිය ආදී භාවනා කිරීම ධ්‍යාන සම්මාදිට්ඨි. විපස්සනා සම්මාදිට්ඨි කියන අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කිරීම. සෝවාන් ආදී මාර්ගඵල ලැබුණොත් මග්ග සම්මාදිට්ඨි කියන. සෝවාන් ආදී ඵල ලැබුණොත් ඵල සම්මාදිට්ඨි කියන. ඔන්න සම්මාදිට්ඨි අර්ථ ටික. එයමනම් සීලයේ නිසයි සම්මාදිට්ඨියේ නිසයි මරණයෙන් පස්සේ දෙව්ලොවට යන්න සුගතියට යන්න නිවනට යන්න පුළුවන්. ඒ නිසා ඔබ අප සියලුම දෙනා කොයිතරම් සම්පත් තිබුණත් ඒවා වයසට යන්න යන්න තමන්ගේ දරුවන්ට භාරකාරීන්ට පවරලා දීලා ජීවත් වෙන්න යමක් තබාගෙන පිනට දහමට ගුණයට නැඹුරු වෙලා ඕන වෙලාවක පරලෝ යන්න සූදානම් ඉන්න ඕන අතහැරීම පුරුදු කරන්න වෙනවා. අමාරුම කරුණ තමයි ඒක. අනේ මට නම් පුළුවන් කියලා බොහෝ දෙනෙක් කියනවා. නමුත් අමාරු. හේතුව විශාල කඹයකින් බැඳලා තියෙන තණ්හාව. තණ්හාවෙන් බැඳලා තියෙන්නේ. ඔන්න ඔය කඹය ගලව ගන්න තමයි මහන්සි ගන්න ඕන. ඒ කපාගත්තොත් කඹය ඔන්න ජය ලැබුවා. අන්නේ කඹේ කපාගත්තු ස්වල්ප දෙනයි පින්වත්ටි දෙව්ලොවට සුගතියට. අනිත් ඔක්කොම දුකට වැටෙන්නේ. අන්න ඒවා ගැන හොඳට කල්පනා කරලා සම්මා සම්බුද්ධ ශාසනයත් හොඳට ආරක්ෂා කරගෙන තුනුරුවන් සරණ ගිහිල්ලා පන්සිල් අට සිල් හොඳට රැකගෙන දාන සීල භාවනා පින්කම් හොඳට සම්පූර්ණ කරගෙන අවදි වෙච්ච ගමන් තුනුරුවන් සරණ ගිහිල්ලා පන්සිල් සමාදන් වෙන්න ඒ දවසේ තමාගේ අවසන් ගමන ගියොත් ඒකාන්තයේ සුගතියමයි හොඳට බුදුන් වැඳගෙන බණ භාවනාවල යෙදෙලා මේ ජීවිතේ පින්වත් ගුණවත් බවට පත් කරගන්න සම්මා සම්බුද්ධ ශාසනයත් රැකගෙන පාරමී ගුණ දියුණු කර ලොබ අප හැමෝටම මේ පින්කම අමහා මහ නිවන් සම්පත් පිණිස හේතු වේවා වාසනා වේවා කියලා සාදුකාරයක් දෙන නිවන් ප්‍රාර්ථනා කරගන්න. එහෙමනම් ධර්මා දල්විස් මහත්මිය සතුටු වෙන්න ඕන තමන්ගේ අවුරුදු 80 නිවිත කරගෙන ලෝකෙටම බණක් කියවන ලෝකෙටම විශාල පිනක් ඒක. විශාල ධනයක් කාලයක් වෙඩංගු කරලා ලෝකෙට බණක් කියවනකොට විශාල පිනක්. ඒතම නිමල් දල්විස් මහත්මයා සතුටු වෙන්න ඕන දෙපළොවයි වරුදයි මෙවැනි මහා පින්කමක් සිදු කර ගැනීම සම්බන්ධයෙන්. එහෙමනම් මේ වනට ආරාධනා කළ වතාව සම්පූර්ණ කරලා සීලේක පිහිටන වැදගත් භාවනාවක් සජ්ජායනය කරලා ධර්මානුශාසනාවක් ශ්‍රවණය කළ මේ රැස් කරගත් පින තමන්ගේ ජීවිතේ පුරා රැස් කරගත් දාන, සීල, භාවනාදී සියලු පින් අභව ප්‍රාර්ථන ඩීජේ ඉදිරිසිංහ පියතුමාට ඉසබෙලා ඉදිරිසිංහ මෑණියන්ට ඩීජේ දල්විස් පියතුමාට සිසිලියානා වික්‍රමාරච්චි මෑණියන් ඇතුළු පෙළපත් දෙකේ අභව ප්‍රාර්ථ සීලම ඥාතිවරුත් මදුරාවතී මරුවක මහත්මිය ඇතුළු ඒ ඥාතිවරු මේ පින් ලබාගෙන හැමදෙනාම දුකින් අත මිදේවා සැපේටපත් වේවා යවරණ සැපබල ඥාන භෝග සම්පන්න ලැබේවා දුකක් පීඩාවක් කරදරයක් ලෝ මහන්සනයක් නොවේවා සුගතියෙන් සුගතියට යමින් පාරමී ගුණ දියුණු කරලා මහා මහ නිවන් සුවම ලබත්වා කියලා කවුරු සාදුකාරයක් දීලා පින් දෙන්න අපවත් වේවා දලති පූජනීය රාජකීය පඬිත දරණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේ ඇතුළු අපවත් වේවා දාල ස්වාමින් වහන්සේලාටත් රටදෑ වෙනුවෙන් දෙවිපිදෝ රණවිරුවන්ටත් විපත් කරදර වලින් කොරෝනා වෛරසයෙන් පරලෝකයේ අයත් වනහන හැමෝගෙම පරලෝකයේ ඥාතිවරුත් මේ පින් බලෙන් සුගති සම්පත් නිවන් සම්පත්ම ලබත්වා කියලා සාදු කියලා පින් දෙන්න. ඒ වගේම ශාසන ආරක්ෂක ලෝකපාලක සතරවරන් දෙවිවරු විෂ්ණු කතරගම සුමන සමන්දි විරාජවරු මෙද්බෝසතාන දුටුගමන දිවරාජයා මහමහා යා දිවරාජයා ප්‍රධාන සමස්ත දිවරාජ මණ්ඩලය මේ පින් ලබාගෙන හැමෝටම දෙව් රැකවරණය ලබා දෙත්වා දෙවියන්ටත් අමා මහ නිවන් සම්පත් ලැබේවා කියලා කවුරු සාදු කියලා පින් දෙන්න ඕන. ඒ වගේම ඔබ පහදා වඩා තබා සුජීවත් වෙන මව්පියන් වැඩිහිටියන් ගුරුවරුන් ඥාතීන්ටත් තමන්ගේ දුවා දරුවන්ට නෑදෑ හිතමිතුරන්ට නිදුක් නිරෝගී සම්පත් දිගාසන සම්පත්ම ලැබේවා. ඒ වගේ හිතවත් අහිතවත් මැදහත් හැම දෙනාට ලක්ව සිල්ව වැසී හැම දෙනාට මේ පින් බලෙන් නිරෝගී සම්පත් දිගාසිරි සම්පත්ම ලැබේවා. ඒ වගේම කොරෝනා වේසෙනෙන් ලෝකේ විශාල පිරිසක් වේදනාවෙන් පෙළෙනා මේ පින්බලෙන් තුනුරුවන් සරණින් කොරෝනා රෝගෙට යටත් වී සිටින සියලුම රෝගීවුන් අනිත් රෝගීවුන්ද නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ඖෂධ ගුණේ ලැබේවා ඉක්මන් සෝයේ සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. දේශකයන් වහන්සේලා සියලු මහා සංඝරත්නයේලා නිරෝගී සැප දෙගාසිර ලැබේවා. ඒ වගේම අද ජන්මදින 80 වෙනි ජන්මදිනයේ සිහිපත් කරමින් පින්කම කරන ධර්මා දල්විස් මෑණියන්ට නිදුක් නිරෝගී සම්පන්න ලැබේවා සනීප කඳුර වේවා මාර්ග බාධක සංසිඳල මෑණියන්ට තව තවත් පින්දහන් සිදු කිරීමේ ශක්තිය බලය වාසනාව නිරෝගී සැප ලැබේවා කියලා කවුරු සාදු කාර්යයක් දෙල ප්‍රාර්ථනා කරන්නට ඕන සෙතමීම රෝග මිනිබිරියගේත් අධ්‍යාපන කටයුතු සාර්ථක වෙලා ඒ දරුවටන් නිදුක් නිරෝගී සම්පත් දිගාස්තිරි සම්පත් දියුණුව යාපද සුබනාගතය දුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ශිරීපාල පතලගේ මහත්මා තා මහත්මිය දෙපළටත් නිදුක් නිරෝගී සම්පත් දිගාස්තිරි සම්පත් ලැබේවා ලෙනින් ඉන්දික දල්විස් පුතුණුවන් මහත්මාගේ දෙමව්පියන්ටත් ප්‍රේමා ඉදිරිසිංහ සෝහිරිය සාදී ඉදිරිසිංහ සෝහිරාටත් සංසාර ගමන සුවපත් වේ නිවන් සම්පත් ලැබේවා කියන සාදු කියලා ප්‍රාර්ථනා කරන්නට ඕන. අවසාන වශයෙන් මේ රැස් කරගත් උතුම් පින් වලින් බුද්ධ ආදී රත්නත්‍රය අනුභව වලින් ජයශ්‍රී මහ බෝධෙන් වහන්සේ ගුරුවන් වැලි මහසෑය අනුභවයෙන් කේස ධාතුන් වහන්සේගේ අනුභවයෙන් සතර දරදා වහන්සේගේ අනුභවයෙන් බුද්ධගයා ජයශ්‍රී මහ බෝධෙන් වහන්සේගේ වජිරාසනය අනුභවයෙන් ලුම්බිනී බරණස කුසිනාරාව ජේතවනාරාමයේ වේළුවනාරාමේ අපේ අටමස්ථාන සොළොස්මස්ථාන වල අනුභවයෙන් තුන් ලෝකේ පුරා වැඩ ඉන්න බෝධින් වහන්සේල ප්‍රතිමා වහන්සේල සයරදුන් වහන්සේලා සියලු සරුවක්ෂ ධාතුන් වහන්සේලගේ අනුභවයෙන් ලෝ පහළ වී වදාළ අනන්ත බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාගේ අනන්ත ගුණ බලයෙන් සීල සමාධි ප්‍රඥා ගුණ බලයෙන් තමන්ගේ ජීවිතේ පුරා රැස් කරගත්තා වූ සියලු පින්කම් වල ආනිසංස බලයෙන් පිටකොට්ටේ පිටමුල්ල පාලේ පදිංචි ධර්මා දල්විස් මෑණියන්ටත් නිමල් දල්විස් මහත්මයාටත් ඒ වගේ මේ සහභාගී වන තමන්ගේ දුවා දරුවන් නැදැ හිතමිතුරන්ටත් ලෙනින් ඉන්දික දල්විස් මහත්මයාටත් සාදු කියා සිත පහදවා ගත සියල්ලෝමත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආයු වරණ සැප බල ඥාන සම්පන්නියුන වේවා කරදර කම්කටොළු බාධක අපර නවග්‍රහ දෝෂ දුර වේවා පැතිරීගෙන යන වෛරස් වලින්වත් මොනම කරදරයක් වන්නම වේවා හමාගෙන යන සුලකකින්වත් කරදර පීඩාවක් නොවේවා සුවාකට වාඬෝවා විපත් කරදර සංසිඳේවා සුර සතුරන්ගෙන් අසත් පුරුෂයන්ගෙන් දුර්ජනයන්ගෙන් වන කරදර පීඩා සංසිඳේ සිතක් සාන්තියක් යහපතක් දියුණුවක් සැලසේවා මෙලව ජීවිතේ සුඛිත මුදිත වේවා මෙතෙන් පටන් නිවන් දකිනා ජාති දක්වා මේ පින්කම යනවසින් සතරපා දුක සාපේපාසාදී දුක කඳ බිලිගොළු ආත්මභාවයක් දුගී මගේ අසරණකමක් කිසි කලකවන්නම වේවා සසර වසන තුළ බුදුපසේ බුදුමහරහත් උතුමෝ වැනි කල්යාණ මිත්‍ර උතුමෝ සංසාරෙදිත් ලැබේවා නෑ බෑ නොකියා දන් දීමේ වාසනාවත් ලැබේවා සත්පුරු ශාස්ත්‍රයේ සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරයේ ධර්මාන ධර්ම ප්‍රතිපදාව නිවන් දකිනා ජාති දක්වාම ලැබේවා සෝසේ පාරමී ගුණ දියුණු කරලා ඔබ අප හැමෝටම මේ පින්කම බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වැඩවදාළ අජරාමර ශාන්ත ලෝකෝත්තර මහ මහ නිවන් සම්පත්ති නිසම හේතු වේවා වාසනාව වේවා කියලා කවුරු සාදුකාරයක් දීලා නිවන් ප්‍රාර්ථනා කරගෙන අපේ ඥාතීන්ට දෙවියන්ට කාටක් පින් දෙමු. ඉදන් මේ ඥාතීනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ ඉදන් වෝ ඥාතීනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ ඉදන් වෝ ඥාතීනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ එත්තාවතාචං අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවානුමෝදන්තෝ සම්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචගම්හෙහි සම්බතන් පුන්න සම්පදං සබ්බේ බෝතාං අනමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධයා එත්තාවතාචගම්හෙහි සම්බතන් පුන්න සම්පදං සබ්බේ සත්තා අනමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධයා ආකාසට්ටහා ජමම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං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 සාදු සාදු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සංග සම්පatti මේවච අතෝ නිම්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු සාදු සාදු සාදු සදහවත්නි දේශනාව පවත්වා වදාළ අම්බලංගොඩ ගල්ජෝව ගුණවර්ධන යෝගාශ්‍රමාධිපති ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ ගරු ලේකකාධිකාරී ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද පූජනීය කහගොල්ලේ සෝමවංශ ගෞරවනීය නාහිම්පාණන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවායි අපි ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු ඒ ප්‍රාර්ථනාව සමගින් මේ උතුම් දේශනාව නිමාවටපත් වෙනවා පින්වත් ඔබ හැමදෙනාටම තෙරුවන් සරණයි